ගුවන් විදුලියේ 6 වන මැදිරියේදී පැවැත් වූ ආචාර්ය අජන්තා වන්සිංහ ගීතයේ ආනන්දය හා ප්‍රඥා දානය පිළිබඳ කියවීම මීළඟ මීවිත මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම මීළඟ ජීවිත ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රන්සිංහ ගීතයේ ආනන්දේ සහ ප්‍රඥා දානය මල්ලිය කම් රැඳි වෙන් සිතුවම් ඇඳි මල්ලිය කම් රැඳි වෙන් සිතුවම් ඇඳි ආදර විදී මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්න නදී කුකුරුකේ සශිකා නිසංසලා මිහිඳු ආර්යරත්න සමග පවරී අමරසා මීළඟ මීවිත සිංහල ගීතයේ අජන්තා හැඩය විකසිත පෙම් විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ අයත පොඩි ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳු ලඳුනේ මගේ සොඳු මෙලක ජීවිතයේ පරමාර්ථයක් තමයි අපේ මේ પરම්පරාවේ ජනප්‍රිය දක්ෂ ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ යෝන් ශිල්පීන් ශිල්පිනියන් මේ වැඩසටහනට එකතු කරගැනීම විශේෂයෙන්ම ගුවන්විදුලියත් එක්ක ඔවුන්ගේ නිර්මාණ ඉදිරියේදී ජනගත කිරීම. ඉතින් එබැවින් ජේෂ්ඨයන් සමග අපේ කාලේ අපේ પરම්පරාවේ නිර්මාණ කරුණුත් අද සහ එතක් පටන් මේ ළඟ මේ විත වේදිකාවට ගොඩ වෙනවා. නදීක ගුරුගේ සහෘදය ඔබ සම්මානීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ චිත්‍රපට සංගීතය පිළිබඳව පරීක්ෂණ කරන පුද්ගලෙක් විදිහට ගීතයක් ගීත රචකයෙක් ගීත රචකගේ ගීතේ භාෂාව සිනමාවට ඇති වැදගත්කම සමස්ත සිනමා නිර්මාණයම හකුලා දැක්විය හැකි ගීත නිර්මාණ කිරීමෙහිලා අජන්තා දැක්වූ දක්ෂතාවයන් එවැනි ප්‍රවර්ගයේ ගීත රචකින්ගේ අවශ්‍ය බව අපිට ඒ ඇත්තටම මේ මේ එක යුගයක තියුණු චිත්‍රපට ප්‍රවර්ගයක් ඒ කියන්නේ අපි විශේෂයෙන්ම 90 දශකයට ප්‍රථමව තිබුණා කියන්නේ අලුත් තරුණ එන පති පතිරාජයන්ට පසුව ආ එක පැත්තකින් ගත්තොත් සිනමා නවරැල්ලට පසුව නූතන ධාරාවේ මේ ප්‍රවර්ගයේ ගීත වළංගුනේ නැහැ. හැබැයි 80ට කලින් තිබුණු යම් රොමැන්ටිකවාදී චිත්‍රපට ඇතුළත මේ පද රචනා ඉතා හොඳට ගැලපුණා. මම හිතනවා දැන් විශේෂයෙන්ම ඒ කියන්නේ ආඛ්‍යාන මූලික කතා මූලික කතා මූලික චිත්‍රපට ප්‍රවර්ගයක් ඇතුලේ මම හිතනවා මෙවැනි ඒ කියන්නේ සමස්තය සම්පින්ඩණය කරලා සමස්ත කතා ශරීරය නැත්නම් අධ්‍යක්ෂක සමුදාය සම්පින්ඩණය කරලා නිශ්චිත ඉලක්කයකට දැවීම කියන වැඩේ හරියනවා මේ මේ ජාතිය සිනමා ශානර එක නැත්නම් සිනමා ප්‍රවර්ගයක. හැබැයි මම හිතනවා විශේෂම 90ට පස්සේ අපිට හැදුණු චිත්‍රපට ඇතුලේ මෙවැනි ආඛ්‍යාන නැත්නම් සංගීත සාහිත්‍ය ආඛ්‍යානයන්ට ඉඩ තිබුණාද කියන එක මම හිතනවා යම් ආකාරයකට සලකා බැලිය යුතුයි. අපි ගත්තොත් එහෙම චිත්‍රපටයකට ගීතයක් නිර්මාණය කරනකොට ගීත රචකයෙක් එක්කෝ ඔහු ඒ ගීත කියන්නේ චිත්‍රපටය තුල තිබෙන චරිතය නැත්නම් ඒ තිබෙන ඉතිහාසයේ ඒ තිබෙන මානුෂීය සම්බන්ධතාවන් කෙරෙහි සැලකිලිමත් වෙනවා. එහෙම නැත්නම් තවත් අර්ථකින් ගත්තොත් එම සමහර චිත්‍රපට ප්‍රවර්ගයන්හි ගීත රචකයාට උදක්ම මේ මානව සම්බන්ධතාව වලින් ඔබට කියපු යම ඊට වඩා ආර්ථික දේශපාලනික සමාජමය විශේෂම ඒ පාදමේ තිබෙන සකාරණ ගැනත් කල්පනා කරන්නට වෙනවා. ඇත්තම මහදෙරතුමා කිව්වා වගේ ඒක ඒක පැත්තකින් ගත්තොත් තමයි ඇනවුමකට රචනා කිරීමක්. කියන්නේ තමන්ගේ මනස් දෘෂ්ටියෙන් ඔබට තියෙන දේ. තමන්ගේ පරිකල්පන ලෝකයේ සමහර විට අනදාල දේවල් වෙනටත් පුළුවන්. නමුත් ඔහුට ඒ හැකියාවක් තිබෙන්නට ඕනේ. තමාගේ ලෝකේ නැති නමුත් වෙන කෙනෙකුගේ ලෝකේ තිබෙන යම් සත්තාවන් ග්‍රහණය කරගන්න ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න. ඉතින් අපේ යුගයේදී අපි තරුණ කාලේ අහපු ගීතයක් තමයි සූඳ දැනි දැනනවා ගීතයෙන් බැලුවොත් එක පැත්තකින් ඒ ගීතය විසින්න යෝජනා කරන අලුත් සංගීත ශෛලියක් තිබුණා. ඒ ගීතයට ඉඩ තිබුණා ඒ සාහිත්‍ය තුළ වෙනස් සංගීත ප්‍රවර්ගයක් ප්‍රකරණයක් වැඩ කරන්නට. දැන් උදාහරණයක් සුවඳ දැනි දැනි දැනනවා නැවත නැවත ඒ වචන පාවිච්චි වීම ඇතුලේ සංගීතමය ආකෘතියක් හදා ගන්නට සංගීතඥයෙක් ඉඩ තිබෙනවා සහ අර කලින් නිදර්ශන වල වගේ රෑ හඳේ කියන එකකින් සීපද ඇහුණයි කියන එක ඒකෙත් ඒක විතර විදිනවා මම නමුත් ඒ නොවේසත් ඒ භාෂාව ඇතුළේ තියෙන දීර්ඝ ස්වර දීර්ඝ ස්වර සංගීතඥයෙකුට කතරම් කතරම් ඉඩ දීමක්ද සංගීතඥයාට නැවත යෝජනා කරනවා මේ ඔන්න මම ඔයාලට දුන්න ඔබේ දැන් ඔබේ කාර්ය මේ සංගීතයට කියන එක කියන්නේ. මම චිත්‍රපටයක් ඇතුලේ රචකයෙක් යම් ආකාරයකට තමන්ගේ ලෝකය තුළ සීමා වෙනට ඉඩ තිබෙනවා. දැන් මට මතකයි මගේ යම් චිත්‍රපටවල මහා සංගීතවත් කළ චිත්‍රපටවල ගීත තිබුණා. එතකොට බොහෝ විට ඒ රචකයින් ගේ වෙනත් ගීත සමග සංසන්දනය කරලා බැලුවාම ඒ ගීතවල හැඩයන් වෙනස්. චිත්‍රපටය තුල ගීතේ හැඩය. හැබැයි මා හිතනවා අජන්තරණ සිංහ විශේෂත්වය තමයි ඔහුගේ ඒ වෙනත් මාධ්‍යයක්, කියන්නේ ඔහුගේ මාධ්‍ය නොවන සමාජයේ මාධ්‍ය, සාහිත්‍ය මාධ්‍ය නොවන වෙනත් මාධ්‍යයක් සමග ප්‍රබල මාධ්‍යයක් සමග ගනුදෙනු කිරීමේදී පවා තමන්ගේ ප්‍රකාශන වේදය නැත්නම් ප්‍රකාශන හැඩය, ප්‍රකාශන හැඩය එලෙසම පවත්ව ගත්තයි කියන්නේ. ඉතින් අර රන් කෙන්දෙන් බඳ කියද්දී පළවෙනි වාක්‍ය දෙකේම තිබෙනවා අර ඔහු යම් ආකාරයක ද්වන්ද්වාත්මක ආකාරයකට දකින ඔහුගේ තර්කණය ගොඩනගෙනවා කියලා මට හිතෙනවා යම් ආකාරයකට පරීක්ෂා කර බැලුවොත් එම යම් විඝටනාත්මක ආකාරයකට මේ සංසිද්ධීන් දෙස බලනවා. ඒතර එතනත් ඔහුගේ ඉන්නේ ගැටුම. සහ මා දැන් මෙතුමා ගායනා කළ ගීතයේ තිබෙනෙත් එම ඒ මේ කඳවුරු දෙක දැන් මා ඊළඟට ගන්න නිමිති ගීතෙත් තිබෙන විකසිත පෙම්පපු රූපියුම් ඒ කඳවුරු දෙක මේ මේ මේ ඒ කඳවුරු දෙක අතර ඔහු ගොඩනගන මකාරයක බලය ඉතින් මා හිතනවා ඒ කියන්නේ චිත්‍රපටයක් ඇතුලේ තමන්ගේ තමන්ගේ අනන්‍යතාවය තබා ගනිමින් තමන් චිත්‍රපටය ආක්‍රමණය නොකර කෙනෙක්ට පුළුවන් චිත්‍රපටය සමස්තයෙන්ම ආක්‍රමණය කරන්න සංගීතඥයෙක්ට රචකයෙක්ට අධ්‍යක්ෂකගේ අධ්‍යාශයෙන් ඔබට මේක ගෙනෙන. හැබැයි මම හිතනවා මේක තමයි මට ඔහු ගැන දෙන්න තියෙන නිෂ්ඨාව. කියන්නේ ඔබත් කිව්වා වගේ මාතෘතුමා කිව්වා වගේ මේ කෙනෙකුට තමන් තමන් ගැන තියෙන මමංකාරය නැති කරගෙන අනිකා දෙස ඊටාම හෘදයාංගම බැලීමට ඇති හැකියාව. ඒ කියන්නේ ඊටාම මාරාන්තික තීන්දුවේදී පවා දැන් මේ විකසිත පෙම් පොකුරු කියුම් ගීතේ මම කැමති ඒ ඒ අර්ථයෙන් එතනට ගන්නට. දැන් මේ අත්දැකීම අපි කාටවත් තිබුණා මම හිතනවා අවාසනාවකට වාසනාවක. නමුත් එතුමට නම් වාසනාවකට මේ අත්දැකීම ලැබුණ අපේ වාසනාවට එතුමගේ අවාසනාව නමුත් අපේ වාසනාව. මොකද මෙවැනි රචනාවක් අපිට භුක්ති විඳින්නට ලැබුණේ නිසා. මම බොහෝ විට උත්සාහ කළා මෙවැනි ගීතයක් ගැන බලන්න අන්තිමට නතර වෙන්නේ මේ ගීතය බලලා මීට වඩා එකක් ලියන්න බැරි බව දැනෙමින්. එන තමන්ගේ සියලුම හෘදය වස්තුවේ තිබෙන සියලුම තමන්ගේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කෙරෙහි උත්පාදනය වෙච්ච ඇතිවෙච්ච සියලුම හැඟීම් එලෙසම තියාගනිමින් සහ ඈට ඒ හැඟීම් බාධාවක් පවා නොවේවායි ප්‍රාර්ථනා කරමින් මගේ හැඟීම් ටික මම බාධාවක් කරගන්න නමුත් ඔබට මා කෙරෙහි තිබෙන හැඟීම් බාධාවක් නොවේවා පවා හඟිමින් මන්දන එහෙම එහෙම එච්චර පරාර්ථය දිස බලමින් ගැන මම කැමති මේක වචන ටික කතා කරන්නට දැන් ඔහු මේක උත්කර්ෂයට නංගවල තමයි මේක කඩලා දාන්නේ. විකසිත පෙම් පොකුරු පියුම්. ඒ කියන්නේ මේ ඔබ කෙරෙහි මට පහළ වුණත් ඔබ නිසා මගේ මට පහළ මේ ප්‍රේම පියුම් පොකුරු එකකුත් නෙමෙයි. මේ පියුම් පොකුරක්. ඒ පොකුරම ඔබේ পায়ට පැගිලා පොඩිවිලා ගියාවේ. මේ පළච්චාව ඒකට කමන්නේ අද පතිකුලයට මට පිටුපායන මගේ සොඳුරු ළඟ නෑ. ඒ වුණත් ඈ මගේ සොඳුරු ළඟ නෑ. ඉතින් මේ අත්දැකීම තිබෙන කෙනෙක් මම හිතනවා මේ සාහිත්‍ය යම් ආකාරයකට ඒ ඒක ඇත්ත චරිතයක් නම් ඇහැ නැවත හැරිලා එනවා. ඒ සාහිත්‍ය අවබෝධයක් තිබෙනවා නම් ඇහැ නැවත වහාම හැරිලා එනවා හැරෙන්නත පැලේ. නමුත් අපේ වාසනාවට ඔහුගේ අවාසනාවට එහෙම වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එතම මම මේ මේක මේක ඉතාලම මේක මීට වඩා ගොනු කරන්න බෑ කියලා මම හිතගෙන මම වැඩේ අතෑරියා මේක මම ලියන්න ගිහිල්ලා මේක තනිකම රජේන පහළ වීමානේ මේක මේ තනිකම කියන රජා විසින් එහෙම නැත්නම් ඒ ඒ බලය විසින් පාලනය කරනු ලබන මගේ පාළුව නැමති විමානය. ඈ ඒක ඒක ඒකටත් දැන් බලන්න ඒක ඒක එහෙම කියලා මදි වෙලා වගේ. කියන්නේ මගේ ජීවිතේ දැන් ඊටාම පාළු ඊටා අඳුරු තැනක් කියන එක කියලා මදි වෙලා ඔහු කියනවා ඒකට ගොම්මන් කරවල එනවා. ඒ ගොම්මන් කරවල එන්නේ නිකන් අඬාගෙන එන්නේ. හැබැයි හිතන්න මේ මේ ඊටාම නිෂේධාත්මක ඊටාම ඍණාත්මක ඊටාම එහෙම නැත්නම් ඊටාම මේ අඳුරු හැඟීමක් මීට වඩා ජනනය කරන්නට මා දන්නේ නැහැ වචන හතරක් ඇතුළේ කොහොමද කරන්නේ කියලා කියන්නේ ඔහුට ඒක නිකන් ඒක ඒක කියලා ටක්කටම කියනවා එහෙම වෙද්දී මගේ ජීවිතේ එවැනි තැනක තිබෙද්දී අනේ ඔබ දිවි අරණය දැන් මගේ එක පාළු විමානයක් දැන් ඒකේ අනිත් පැත්තේ අර මේ ද්වන්ද ද්වන්ද වෙනව තත්හු ගේනවා ඔබ ඔබේ ජීවිතය ඒක ආරණ්‍යයක්. ඒකේ ඒක රුවන් විජිතයක්. රුවන් විජිතයක් කියලා වුණ අතර වෙන්නේ නැහැ. එසේ වතුදු ඒකේ මැණික් පහන් වැටුකුත් දැල්වේව තව. ඉතින් මෙච්චර දේවල් ඊටාම ඉතින් හතිලා මේක තේරුණා නම් යම් හේකින් නේද? ඉතින් අතර මේ ගීතේ එහෙම දැනගෙන ගායනා කරනකොට හරිම හරිම අමාරු හිත අර ඇතුළට ගිහිල්ලා ඔහු අපිව පහුරු ගන්නවා. ඊට වඩා මේක කියන්න ප්‍රයෝගය ගැන කියන්නට මම හිතන්නේ නැහැ ගීතයක් තියෙයි කියලා. සිංහල භාෂාවෙන් නම් මා දන්න උගුර හිරවන සුළු මනෝභාවයක් හැම විටම මා තුළ ඇති කරන මේ ගීතේ ගායනා කරන මොහොතේ මේ ගීතේ ගැන කතා කරන මොහොතේදී පවා යම් එවැනි හැඟීමක් ඇති කරන ගීතේ තමයි මේ ඔහුට මා හිතම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා මේ ගීතය. ලීම ගැන. Thank you. සිත පෙම් පොකුරු පියුම් ඔබේ පයත පොඩි වී ගියානේ අති කුලයට නද මට පිටු පායම් මගේ සොළුරු ළඟුනේ මගේ සොළු dulu කම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර කඩා හැලෙද්දී ඔබ දිවි අරනේ රුවන් විචිතයේ මැණික් පහන් වැට දැල් වේවා මැණික් පහන් වැට දැල් සිත පෙම් පුකුපියුම් ඔබේ පයත පොදිවි ගියාදෙන් පතිකුලයට නද මට පිටු පායන් මගේ සුඳුරු රඳුනේ මගේ සුඳුරු මීළඟ ජීවිත මීළඟ પરම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම මීළඟ ජීවිත ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රන්සිංහ ගීතයේ ආනන්දේ සහ ප්‍රඥා දාණය Thank you. පිසුවම් ඇඳි මයි සියකම් රැඳි දෙම පිසුවම් ඇඳි ආදර විජිනිපත් කල්පනාලෝ බටහිරා ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්න නදී කුකුරුකේ සශිකානි සංසලා මිහිඳු ආරියරත්න සමග පවරී අමරසා මීළඟ මීවිත සිංහල ගීතයේ අජන්තා හැඩය විකසිත පෙම් විකසිත පෙම් පොකුරු පියුම් පොතේ අයත පොඩි පියාදෙන් අතිකුලයට අද මට පිටු පායන මගේ සොඳු ලඳුනේ මගේ සොඳු රජී වසන්ත වෙල්ගම අපේ પરම්පරාවේ ගීත රචකයෙක්. රජීට මා ආරාධනා කරනවා මේ අසුනට එන්න. මොකද මේ ස්ථානයේදීම ඔහුව ඔහු පිළිබඳව කතා කරලා තිබෙනවා ජන්තාරාණ සිංහයන්. ඉතාමත්ම බලාපොරොත්තු සහගත මොවින්ද මේ තරම් සිව්මැලද කලුගල් ගීතය ගැන අජන්ත අරමසිංහන් කියූ දෑ මට මතක් වෙනවා. ටීම් ජයරත් මහත්මයා. ඔබ දිනකෝ කරස් විජයවර්ධන ඔහුත් ඔබට ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණ කළ දීලා තිනවා. ඒ වගේම තමයි අජන්ත අරමසිංහනුත් බොහෝ ගී නිර්මාණ කළ දීලා තිබෙනවා. අජන්ත අරමසිංහන්ගේ ගීතය ඔබේ සංගීත දෙවියට කළ බලපෑම එහෙම නැත්නම් ලැබී ලබා දුන ආලෝකය සහ ඔහුගේ ගීතාවලිය පිළිබඳව ඔබට කියන්න තිබෙන දේ. දැන් අපි කලේ අපිට ලැබෙන ගීත ගායනා කරන එක. ඉතින් ගීතයක් ලැබෙනවා නම් හරි සන්තෝෂයි ඒ කාලේ. මොකද ඒ නිසා තමයි මේ ගීත සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ. වැඩි හිතුවෙත් නෑ මොකද හරියට ලියලා තියෙන නිසා රස භාවයන් ඒ තුල තිබෙන නිසා ගැබ්වෙලා ඉතින් ගායනවා. එකක් තියෙනවා ආචාර්ය අජන්තා රණසිංහන් සෑම විටම ගීතයක් පටිගත කරන හැම අවස්ථාවකදීම ශබ්දාගාරය තුල හිටියා. ශබ්දාගාරය තුල ඉන්නකොට අපි නිතින්ම දන්නවා දැන් කොයි මොහොතක හරි කඩා වදිනවා මේ කොලේ අදගෙන දුවන්න. අපි අපේ තියෙන කොලේ උගේ මුල් පිටපත. ඒක ඒ කියන්නේ ඒ ගායනා කරන අවස්ථාවේ ඒ වෙනම ලෝකයක ඉන්නවා මේ ගීතය සම්බන්ධයෙන්. එහෙම වෙච්ච අවස්ථා දෙක තුනක්ම තියෙනවා. ඇත්තටම මේ හරියාකාරව දැන් පටිගත වෙන අවස්ථාවේදීත් කොලේ අරගෙන ගිහිල්ලා කපල ඉක්මනට වචනයක් දියාගෙන එනවා. ඉතින් ප්‍රේමසිරි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගීතවලත් ඒකම වුණා. ඉතින් ඒ වුණාට ඒ තුමන්ගේ අවබෝධයත් එක්කලා හැම වෙන්නේ නැහැ. ඉතින් හොඳ වචනයක් ආපු නිසා ඒක ඒ වෙලාවට එහෙම ඇත්තටම අර නිසල්මනේ ලියනවට වඩා අර ගායනා කරමින් යනකොට මම හිතන්නේ උචිත ඊටත් වඩා හොඳ එකක්, තියුණු එකක් එනවා වෙන්න පුළුවෙනි. ඒ එතුමාට. සහ ඒ වගේම ගීපද රචනා කරන අනිකුත් ඇත්තන්ට ඉතින් එහෙම අවස්ථා තිබුණා. මේ වෙරින් අපි සංසාරයේ ගීතයේදී මුලින්ම පටිගත කරද්දී ඒක තිබුණේ අන්තරා කොටස් දෙකයි. ඉන් පසුව නැවත ගීතය පටිගත කරන්න ඕනෑකමක් තියෙනවා කියලා කිව්ව නිසාවට පටිගත කරා. ඒකට තමයි මැද්දට කෑල්ලක් දැම්මේ තවත් අතිරේකව එක්කව කරා එකක්. අපරාජිතයයි ඔබ පිදු ප්‍රේමය පුදසුන මත පර වෙන්නේ නැති සාගර ජලයත් මදි හැඬුවාමම ඔබ හින්දා ඔබ දන්නේ නැති. ඉතින් මේ ඒක හොඳයි ඉතින් ඒක මුඟ දෙනකොට මුඟ <laughs> දෙනකොට ඒක බොහොම රසයක් අරග මුල් ගීතයටත් වඩා රසවත් වුණා ඒ පාර. ඉතින් ඒක මාත් ඉතිමුහි කියනවා. <laughs> ඒ වාගේ දේවල් තමයි සිද්ධ වුණේ. ඇත්තටම මම එතුමා ලවා ගීත ලියවගෙන නැහැ. ලියවගෙන නැහැ. මට ලැබෙන ගීතම මේ ගායලා තියෙන්නේ. සරල ගීයක් සඳහා වුණත් මම මොන හරි කිව්වහම ආචාර්ය කේමදාසයන්ට තමයි ගිහින් කියන්නේ මම. මොකද ආචාර්ය අජන්තාවන් මං හඳුනාගන්නේ ආචාර්ය කේමදාසයන් හරහා. ඒ ගෞරවයට මං කියනවා නම් ගුවන්විදුලියේ සරල ගීයකට සටහනක් තියෙනවා. මේකට මාස්ටර් මොකක් හරි ගීතයක් නම් ඕන කිව්වම මේ මම කියන්නම් කියලා කියනවා පස්සේ බලනකොට ඉතින් අජන්තලව එළිය ඕගනේ තමයි. ඒ වාගේ ගීතයක් තමයි බිලිඳු මොවින් මව් දෙතන උරා බිව් කිරිසයුරට කළ ගුණ පිදුනේ යා කියන ගීතේ ඒ කාලේ මුල්ම යුගයේ සරල ගීයක්. ඒක මම කමලානි පෙරේරා කියන ගායිකාව සමග ගායනා කළා. ඉතින් එහෙම අතීතයක් තමයි තියෙන්නේ. ඉතින් කවදත් ඉතින් හොඳ දේ ලිව්වා. අජන්තා මටත් ඒ ගීත ලැබුණා. චිත්‍රපටයට ලැබුණා, කැසට් පටයට ලැබුණා, CD තැටියට ලැබුණා, ටෙලි නාට්‍යයට ලැබුණා. ඉතින් අගය කළා. එදත් අද ඒක අගය කළා. අදත් ඉතින් එතුමා නැති වුණත් ඒ සියලු කෘතීන් මම අගය කරනවා. මොකද ඒවා අපට සම්පත්. අපි පැවත අපේ පැවැත්මට ඒවා බොහෝ ප්‍රයෝජනවත් වෙනවා තියෙනවා. හොඳයි අපි තව ගීතයකට යන්නට කලින් මා කැමති කුරුරණ්ඩ මහත්මයා අජන්ත රණසිංහ මහත්මයාගේ තිබුණු විශේෂත්වය තමයි ඔහු අන් ගායක ගායිකාවන් අන් කීපද රචකයින්ට දැක්වූ ගෞරවය විශේෂයෙන්ම මා දැක තිබෙනවා අපේ අප මේ මේ වේදිකාවේ එවකට ස්වභාවිත ගීතයක වැඩසටහනක් තිබ්බ දහවල් 12ට මේ වැඩසටහනේදී නව ගායක ගායිකාවන් සහ ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් ගීත ගායනා කරනවා යම් හේකින් යම් හේකින් දීපද රචකයාගේ හෝ සංගීතවේදියාගේ හෝ එහෙම නැත්නම් පෙර ගැයීම ඉදිරිපත් කළ ගායකයා හෝ ගායිකාවගේ නම නොකිය වුණොත් අපි කිව්වේ නැත්නම් මෙතන නැගිටලා මුළු සභාව මැදම කෑ ගහලා අත උස්සලා කියනවා අනිවාර්යයෙන්ම කියන්න ඕනි මෙතන බොහෝ දෙනෙක් සාක්ෂිතරයි. ඒක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. එතුමාගේ නොවුනත් එතුමා ඒ පිළිබඳව හොඳ දැනුමක් තිබ්බා සහ ඒ ගෞරවය ලබා දිය යුතු කියන තැන එතුමා හිටියා. අජන්තා රණසිංහන් තුල නොතිබුණු කුලවාදය. සංගීත ක්ෂේත්‍රය අපි දන්නවනේ. يعني ඔහු ගණන් ගත්තු නැති ඒ කුලවාදී කියන හැඟීම. ඔතන කොහොමද දකින්නේ? දැන් ස්වභාවිත ගීතය කිව්වහම අපි හැමෝම හිතන්නේ මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ඉන්දියාවේ ගිහිල්ලා විශාරද කළා ආපු අයගේ සංගීතය තමයි සංගීතය. මේ ගුවන්විදුලියේ කාලාන්තරයක් තිබුණානේ. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය තමයි මෙතන තිබිය යුත්තේ. ඉන් පරිබාහිර සංගීත වේ ක්‍රම එන්න බෑ. ඒකනේ රතන්ජංකර් පරිතුමා සුනිල් සාන්තයන්ව මේ ෆේල් කරේ මේ මේ පරීක්ෂණයෙන් අසමත් කරේ. එතකොට යම් බටහිර ආරක ගීතයක් ගායනා කරාද ඒකට එවක තිබුණු ප්‍රතිපත්ති අනුව ගුවන්විදුලිය අනුමත කරේ නැහැ. දැන් සීටි ප්‍රනාන්දු රත්නජංකර් පඬිතුමා ඉස්සරහා ශිල්පීන් වර්ග කිරීමේ මේ පරීක්ෂණයට ආවා. සීටි ප්‍රනාන්දු ගීතයක් ගායනා කරා. හැබැයි සීටි ප්‍රනාන්දු ඒ ශිල්පීන් පරීක්ෂණයෙන් අසමත් වුණා. ඒ අසමත් වුණේයි ඔහු හොඳට ගායනා නොකළ නිසා නෙවෙයි. ඔහු ගායනා කරේ අර උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට අනුගත නොවුණු බටහිර ආරේ ගීතයක්. ඒක නිසා ඔහු ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඕවගේ කාලයක් ගනුදුලියේ යම් යම් කාලවල ප්‍රතිපත්ති තියෙනවනේ. ඒ අනුව මෙහෙම වුණා. හැබැයි අජන්තාරන්සිංහ කියන සංගීතවේදියා එහෙම කුලකයකට කුලයකට සංගීත ප්‍රවර්ගයකට ගැති වෙලා හිටියේ නැහැ. ඌට රූකාන්ත ගීතය, අමරදේවයන්ගේ ගීතය, මහාචාර්ය සනත්නන්ද සිරිගේ ගීතය, ලීලා වික්‍රමසිංහගේ ගීතය ඒ හැම ආරකම අයට ඔහු ගීත ලිව්වා. ඔහු ඒ හැම දිනාගෙම ගීත රස විඳා. විශේෂයෙන්ම යෝතිපාල ඔහුගේ අතිශය කිට්ටු මිත්‍රයා හැම දුක ශෝකය බෙදාගත්තේ ජෝතිපාලත් එක්ක. ඔහුගේ ජීවිතේ බැඳිලා තිබුණ එක්තරා යුගයක් ජෝතිපාලත් එක්ක. ඔහු මට ඊටාම රස කතාවක් කියලා තියෙන එක මට වටිනවා ජෝතිපාලගේ මිත්‍රත්වය කිව්වහම ජෝතිපාලත් ඒ සල්ලි තිබුණේ නැහැ සිගරට් පැකට් එකක්. අජන්ත උදේට එන ගමන් මාලිගාවත්තේ ගෙතිට ගිහිල්ලා තමයි අර ස්කූටර් එකේ එන්නේ. ඒකෝ මචං මට සිගරට් පැකට් එකක් ගන්න. සල්ලි නෑ අපිට පුළුවන් නම් මට දීපම් මෙච්චර රුපියල් 100ක් යමුකෝ. පැසියක් ගන්න ඒ කාලේ. කොහොම හරි මුදලක් දුන්නා. දුන්නාම මෙයා දුප්පත් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු මට මේ අනේ සර් මගේ අතේ සල්ලි නෑ මොකක් හරි වුණාවක් කියලා මුදලක් කිල්ලවලු ජෝතිපාලේ. අර අජන්ත ඉස්සරහම මං ගෝ මචං මට මෙච්චරයි තියෙන්නේ කමක් නැහැ උඹට සිගරට් පැකට් එකක් ගන්න කියලා තමයි අර රුපියල් 100 හරි කීය හරි දීලා තියෙන්නේ. අර නැතිබරි මිනිස්සෙක් වෙලා අතපාවුවාම ජෝතිපාල ඒ රුපියල් 100 දුන්නලු අර මිනිස්සයාට. දුන්නම් කෝල් මචං හරි පල් වැඩේනේ කරේ. මේ මම මගේ ඕනකම පිරිමහගන්නෙත් නැතුව මං උඹට ඒ රුපියල් 100 දුන්නේ උඹේ ඕනකමට. උඹ ඒක දුන්නනේ. එහෙනම් මචං මගේ සිගරට් පැකට් එකට වැඩි අර මිනිස්සයාගේ ඕනකම වැඩිනේ. මට සිගරට් එක නොබී ඉන්න පුළුවන්. කියලා මාජන්ති කෝල් හරි මචං උඹ හරි. උඹ හරි කියලා අනුමත කළා. මේ ජීවලේ අජන්තාති සල්ලි තිබිලා නැහැ තව තව ගානක් දෙන්න සිගරට් පැකට් එක ගන්න. ඉතින් කිව්වලු හරි කියලා. ඒ වගේ මිත්‍රශීලී මිනිස්සෙක්. ඒ වගේම තමයි සියලුම ප්‍රවර්ගවල ගායක ගායිකාන් එක්ක සංගීතඥයන් එක්ක ඉතාම සුහදව කුමාරු කරගත්ත ගනුදෙනු කළා වැඩ කළා. දැන් සමහර අය ගීත රචනා කරනකොට අපි ලියන්නේ මේ මේ කුලකයායට විතරයි. මේ ගායක ගායික ගානට විතරයි. මේ සංගීතඥයන්ට විතරයි කියලා බෙදාගෙන තියෙනවානේ. ඔවුන්ගේ ගීත ගායනා කළා නෑ. අර සාමාන්‍යයෙන් අර මේ මහේසාක්‍ය අල්පේසාක්‍ය කියලා තියෙනනේ අල්පේසාක්‍යයින්ද ලියන්නේ. මේ අජන්තගේ එහෙම අල්පේසාක්‍ය මහේසාක්‍ය ભેදයක් තිබුණේ නෑ. හැම එක්කෙනාටම ඕනම කෙනෙකුට ගීතයක් ලියලා දෙනවා. හැබැයි අවබෝධිකුත් තිබුණා මම මෙයාට ලියනකොට මේ ගීතය ලියන්න ඕන මෙන්න මේ තලයෙන් මේ මට්ටමේ. වෙන ඒකට මේකට ගැළපෙන විදිහේ ගීතය ලියලා දුන්නා. ඒ නිසා ඔහුගේ ගීත සාහිත්‍ය සහ ගීතයට ඔහුගේ පෝෂණය කිසි දැනකින් අඩු වුණේ හැම කෙනාම යම් නිබන්ධයක් රචනාවක් ඉල්ලුවනම් ඌ හැම දිනාටම දායක වුණා. සමහර වෙලාවට අර අවරගණේයයි කියන අල්පේසාක්‍යයි කියලා ඉන්න අය හොඳ පදමාලා ගායනා කරලා ඔහු නිසා. මොකද ඔවුන්ට ලියන්නේ නැහනේ හොඳ අර විශිෂ්ට ගීත රචකයෝ. එතකොට අජන්තන් නොමැලිව ඔවුන්ට ලියපු නිසා සමහර දුර්වල ගීත රචනා ගායනා කරමින් සිට ඇතම් ගායක ගායිකාවෝ හොඳ ගීත ගායනා කරා. ඉතින් ඒකෙන් ලොකු සාධනීය දෙයක් සිද්ධ වුණා. හොඳයි. අපි එහෙනම් මේ ඉතා ජෝතිපාලයන්ගේ ගීතයක් අහමු. ඔබ කිව් නිසා සහ තවත් මගකට අපිට ප්‍රවේශ වන්නටත් හැකි. මෙතුමන්ගේ තවත් හඬක් අපිට අහන්නත් තිබෙනවා. මේ ගීතය නින්දනින නාට්‍ය ගීත ගායනා කිරීම සඳහා ආරාධනා කරන්නේ මිහිඳු ආරියරත්නයන්. by संगले कलम सना सूर्य से नंबरे तिनुआयुरी सिना सना सने विचिनी पति सन हम मत पवन सना हो පාලු කාන්තියේ පායරුන්දති තරුවෙන් එන්න කාන්තියේ හෝ නිදනේ රාත්‍රියේ මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ජනතාව වෙනුවෙන්ම මීළඟ මීවිත ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රන්සිංහ ගීතයේ ආනන්දේ සහ ප්‍රඥා දාණය වල්ලිය කම් රැඳි වෙම් සිතුවම් ඇඳි මල් පියපන් රැඳි දෙන්න සිතුවම් ඇඳි ආදර විසිනිපත් කල්පනාලු මන් වනි සිහින රජදහනි අතේ ඉක්මඟල ආ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්න නදීක ගුරුගේ සශිකානි සංසලා මිහිඳු ආරියරත්න සමග පවරී අමරසා මීළඟ මීවිත සිංහල ගීතයේ අජන්තා හැඩය විකසිත පෙම් විකසිත පෙම් පොකුරු පියුම් පොහේ අයට පොඩි පියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සුළු ලඳුනේ මගේ මේ ගීත හෙද්දී හදවත කකින කිහිප දෙනෙක් ඇතේ අතරින් සාරංගා දියණිය කුරුවිට බණ්ඩාරයන් මේ හදවත කකින එක තමයි ඇස්වලින් එළියට එන්නේ. ඉතින් ඒක තමයි මිත්‍රත්වය, මිත්‍ර ස්නේහය සහ පීතෘ ස්නේහය. ඇය නම් කතා කරන්නේ කොහෙත්ම එන්නේ නැහැ මෙතනට. ඇය ගැනත් වචනක් කියන්න ඕනේ මට මේ මතක් වුණ වෙලාවේ මීට කලින් තිබු වැඩසටහන වලදී අවස්ථා තුනකදී මේ වැඩසටහන නරඹා තිබ්බා එකක් අචන්තරණ සිංහයන් පිළිබඳ කළ වැඩසටහනකදී ඒ වගේම තවත් අවස්ථා දෙකකදී ඈත අපි දන්නේ නැහැ හිටියද නැද්ද කියලා මෑතක තමයි කිව්වේ. එක දවසක් අය මේ මේ වැඩසටහන බලාගෙන ඉඳලා තියෙන තනි කකුලෙන්. ඒ ඒ තරම් සෙනග ඉන්න තැනක් නැහැ. එහා අර බිත්ති එල්ලිලා වගේ. හැබැයි කවදාවත් කිසිම දවසක කිසිම දවසක මේ ආසනයක් ඉල්ලලා නැහැ. අපිට බලන්න ඕනේ කියලා තිබ්බ තැනක ඉඳලා කොහේ හරි ඇවිල්ලා බලලා යනවා. ඉතින් ඒකට මම විහාරය ආදරේ. සමන්ත හෙරත් මහාචාර්යතුමනි අපේ අර කලින් කතා කළ කුලවාදය කියන එක. ඒ කියන්නේ මේ සංගීත ඇතුළේ තිබ්බ කාලෙත් තිබ්බ විදග්ද අවිදග්ද. අවිදග්ද නෙමේ පීචන් වගේ වචන පවා භාවිතා කළා. ඒ ඇතම් ගායක ගායිකාවන්ගේ විශේෂම ගායකින්ගේ ගීතවලට. හැබැයි අජන්තා රණසිංහන් මේ කිසිවක් සැලකිලි නොගෙන ඒවා ගණන් ගන්න නැතුව ඒවා සමග සටන් කරමින් නැතම අවස්ථාවවලදී. මට මතකයි එච ජෝතිපාලයන් ගුවන් විදුලියට ගෙන්වා ගැනීමේදී ගීත නිර්මාණය කිරීම සඳහා කේමදාසයන් ඊට විරුද්ධවම ඇතම් වෘත්තීය සමිති ඔවුන් ගිහිල්ලා සභාපතිවරත් එක්ක තරම් කරා ඉච්ඡාජෝති බල කොහොමද ගේන්නේ කියලා. එවිට කේමදාසයන් සමග අජන්තාවන් හිටියා. අජන්තාරණ සිංහන් හිටියා නෑ. එහෙම නෙමෙයි. ගේන්න ඕනේ මේක දේශපාලනඥයන් නෙමෙයි මෙතන කරන්නේ මේ වෙනම කලාවක් කියන එක. අජන්තාරණ සිංහන් බොහෝ අවස්ථාවන් වලදී ඒ වෙනුවෙන් පෙනී හිටියා. විදක් දා විදක් දභාවයක් නෙමෙයි ඔහු බැලුවේ. තමන්ගේ ගීපද රචන හරහා සංගීත හරහා ගායක ගායිකවන් හරහා දානය කළ හැකි කුමක්ද යන්න පිළිබඳ මේ ගුණය ඔබ ඔහු අධ්‍යයන කරන කෙනෙක් විදිහට කොහොමද දකින්නේ අද මම පැහැදිලිව හිතන දේ තමයි වර්තමානයේ ගීතය කියලා තවදුරටත් කලාවක් නැහැ අදටත් අපි කතා කරන්නේ ගීතය කියලා මේ අජන්තාරණසිංහ සුනිල් ආරිරත්න සුනිල් සරත් පෙරේරා මහින්දාලිගම රෝෂන් පොලක් සිංහල ඒඩීකේ ධර්මවර්ධන කුලරත්නාරේ වංශ ධර්මසිරි ගමගේ මේ પરම්පරාව ප්‍රේම කීර්ති දාලියස් මේ ලියපු ගීත විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගීත ගැන අධ්‍යයනය කරන්නේ මේ ගීත එතකොට අද මේ ගීතය කියලා කලාවක් තියෙනවා අද බිහි වෙන ගීත කොච්චර කාලයක් රඳාපවතිනවද අපිට මතකේ රැඳෙනවද ප්‍රමාණාත්මකව ගත්තොත් ගීත කීයක් බිහි වෙලා තියෙනවද හොඳ ගීත? එතකොට මේ ගීතයේ මේ සවිශාල කඩාවැටීම කලාවක් ලෙස සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ වීමේ ඛේද වාචක ඇති වුණේ මේ සාහිත්‍යයෙන් තොරව සාහිත්‍ය සේවනයෙන් තොරව ගීත ලියන්න පුළුවන් කියන හැඟීම අද මේ ගීත ක්ෂේත්‍රයේ සින්දු ලියන අයට තියෙනවා ඉතින් මේවා කියන අයටත් එහෙම අවබෝධයක් නැහැ. ගායනා කරන මිනිස්සුන්ට මේක හොඳයිද නරකයිද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඡේදනීය තත්වයක් අද ගීත කලාවට අත් වෙලා තියෙනවා. ඉතින් ওই తত্ত্বය අපිට පසුබිමේ තියාගෙන බලනකොට මේ වගේ රචකයන්ගේ අගය වටිනාකම කවදාවත් දී යන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. මාදර්තුමනි අපි ඉත අපහසු ව්‍යායාමයක් තමයි මේ කරන්නේ. එකක් එහෙම කියන ගමන් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ પરම්පරාව මේ પરම්පරාව ඉසදා සූදානම් කිරීමට. ඉතින් ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ගුවන්විදුලි කියන sannivedana මාධ්‍ය ඒ දැන් සුලභයි. ගුවන්විදුලි නාලිකාව ඕන තරම්, රූපවාහිනී නාලිකාව ඕන තරම්, අන්තර්ජාල ටික ඕන තරම් අවස්ථා ඕන තරම් තිබෙනවා. ඒ නිසා හොඳ නරක හොයාගන්නට අපිට අපහසුයි. කෙසේ වෙතත් අපි යම් ආකාරයක උත්සාහයක් ගන්නවා. මීළඟ ජීවිත වෙන්නේ ඊළඟ પરම්පරාවත් එක්කත් අපි ගමනක් යා යුතුයි කියලා. අපි ගීතයක් රස විඳිමු ටීම් ජරත් මහත්මයා. මාල ගිරාගේ මාද පොටක් ගෝමර පිටි මාලේ පාට සරුංගන් සරුංගන් පාට නිලාගේ දුවදිනාරිවි කදිමෝ වෙසලා ජීතල දුරු තුමහේ සිය මුද අපි ලඳුනේ මාන ගිරායි මාන කොටක් කොමර සිටි මානේ පාත සරු පාට දිලාගෙන සුව දිලනාලි මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම මා සිහිපත් කරනම අද විශේෂ කණ්ඩායමක් විශාල කණ්ඩායමක් කියනවා. ඊට పూర్වයේහි අදත් අපේ මේ නාද විසුතුරු මැව් වාදක මණ්ඩලය මම ඔබට හඳුනා දෙන්නම්. දකුණු පස්සිට වාදක මණ්ඩලයේ මදුශංක රත්නායක, එවැගේම දාශ රත්නායක, හසන්ත ජයලාල්, චාමර හපන්ගම කීබෝඩ්, ජානක බෝගොඩ, බටනලා, එවැගේම ප්‍රවීණ සිතාර වාද්‍ය ශිල්පියාණන් ලලිත් ශාන්තප්‍රිය පේන්නේ නැහැ. গিitar සුදා දිල්රෝක්ෂ සමග විමල් ලක්ෂාන්ත කුරේ. තබ්ලා විදිත රණවීර ඔක්ටපෑඩ් නරිදු චතුරංග. අද සංගීත අධ්‍යක්ෂණය සහ මෙහෙවීම ප්‍රසාද් සිල්වා. නාද සංකලන කලේ හරිදු දිසානායක පාලක මධ්‍යම ක්‍රියාකාරී චමින්ද සක්‍රසූරිය මැදිරි මෙහෙයුම් චන්දසිරි වික්‍රමසිංහ යාල් රාජපක්ෂ අද අද වැඩසටහන නිෂ්පාදනය කළේ ඉඳුනිල් ජයවර්ධන සමග බද්දජිත් සෞම්‍ය මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන් Thank you.